ස්වාමිනාස අනිත් කාරණාව ඇත්තටම දැන් මම මගේ මේ සිද්ධියක් කියන්නේ සිදුන මගේ මගෙන් ඉගෙන ගන්න දරුවෙක්ගේ අම්මා කෙනෙක්ට කාලයක් තිස්සේ හැමේ ලෙඩක් තිබුණා. ඉතින් ඒ ඒ මහත්මිය එකට බෙහෙත් ගොඩාක් වියදම් කළා බෙහෙත් ගන්න එක දවසක මම කතා කරද්දී ස්පීතාලේ ඉන්නවා කිව්වමයි මම ඒ කාරණාව දැනගත් එතකන් දන්නේ නැහැ. එතකොට මම එහුවා එයාගෙන් එතකොට ඔයා දැන් බෙහෙත් ගන්න එක ඇරෙන්න වෙන මොනවත් ආධ්‍යාත්මික වශයෙන් මොනවත් කරේ නැද්ද ඔකට කියලා එහෙම ඇහුවා. එතකොට බෝධි පූජා වගේ එහෙම කලින් කරා ඉස්ලාතාලේ ඉන්න ඉස්සෙල්ලා එහෙම ගාලා කිව්වා. ඊළඟට මං කිව්වා එහෙනම් ඔයා සනීප වෙලා ගියාම කියන්නේ ඉස්පිරිතාලෙන් ආපහු ගෙදර ගියාම කතා කරන්නකෝ කියලා ඊට පස්සේ ආයි නැවත ඉස්පිරිතාලෙ ගෙදර ගියාට පස්සේ මේ මහත්මිය කතා කරා. ඒකට මම කිව්වා මට හිතෙන විදිහට ඔයා මේ එයා බෞද්ධෙක් විදිහට අර ගොඩක් ඉතින් කරන්න වෙලා නැහැ තරුණ අම්ම කෙනෙක් ඉඳ වෙන්නේ නැති. ඉතින් මම කිව්වාට පුළුවන් නම් උදේ පාන්දර නැගිටලා නැගි උදේම නැගිටිනකොට මන්ට එහෙමනම් ඉස්සෙල්ලාම මුණකට හොදලා ඔයා මේ බුදුරජාණන් වහන්සේට හොඳ පිරිසිදු පෑන් එකක් පූජා කරලා ඉතිපිසෝ ගාථාව 21 පාරක් විතර කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතින් හිතනකොට වාට සතුටක් එනවනේ ලොකු ඒ ගැන ලොකු පැහැදීමක් එනකොට ඔයා හිතන්න වාගේ මේ ලේ ධාතුව පිරිසිදු වෙනවා මේ තියෙන ලෙඩේ ඉවත් අඩු වෙලා යයි කියලා අදිෂ්ඨාන කරන්න කියලා මගේ දැනුම හැටියට කිව්වේ ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙන මේ ධර්ම සභාවේ ඉන්න අනිත් සදාවත් කිරිසත් ඒ වගේම ඔබ වහන්සේගේ ධර්ම ඥානයත් එක්ක බැලුවම මට නම් ඉතාමත් සුළු දැනුමක් තියෙන්නේ. ඉතින් මගේ මට තේරෙන විදිහට මම එහෙම කිව්වා. එයා ඊට පස්සේ ඒක කාලයක් කරලා ඊට පස්සේ මට මාසෙකට පස්සේ මම එයාව අර මුලින් දැක්කට වඩා මාසෙකට පස්සේ දැක්නට ලොකු වෙනසක් පේනුණා. ඇත්තටම එතකොට මම ඇහුවා ඔයා අර මං කිව්ව කරනව කරාද මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා ඔව් ඒක කරා. ඒකෙන් යට ලොකු මේ සැනසීමක් තියෙන ඊට පස්සේ දැන් මේ ලෙඩේ දැන් ගොඩාක් එන්න එන්න අඩු වෙගෙන යනවා කියලා වෛද්‍යවරු කිව්වයි කියලා. ඉතින් මට ඒක ලොකු සතුටක් දැනුණා ස්වාමිනාංශ දැන්. අපිට ඒකේ අර තාක්ෂණය හරියට දැනගෙන අපිට කියා දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. දැන් සිද්ධ වෙන්නේ කෙනෙකුගේ මානසික ඒකාග්‍රතාවය ඇති වෙනකොට මනස සැහැල්ලු වෙනකොට පිරිසිදු වෙනකොට ලේ පිරිසිදු වෙනවා. ඒ සඳහා අපට බුදු ගුණ සිහි කිරීම ඊටාම හොඳ කාරණයක්. ඊළඟට ආනාපාන සතිය, මෙත් වැඩිම, ඒ වගේ ඕනම භාවනාවක් අපට ඒ සඳහා යොදා ගන්න පුළුවන් භාවනාවක් පැත්තෙන් ගන්නකොට. ඊළඟට දැන් අර පිරිසිදු පෑන් එකක් පූජා කිරීම එක පැත්තකින් අපට හොඳ කුසලයක් වෙනවා ලේ පිරිසිදු වෙන. ඊළඟට ලේ පිරිසිදු වෙන ඖෂධ වර්ග අපට ගිලම්පස හැටියට පූජා කරන්න පුළුවන්. ඒක ප්‍රබල කුසලයක් වෙනවා ඒ රෝගී තත්ත්වය සමනය වෙන්න. ඊළඟට ප්‍රධාන වශයෙන්ම වතාවත් කිරීම. පන්සලකට යන්න පුළුවන් නම් ඒ කිට්ටුව එහෙම ගිහිල්ලා චෛත්‍ය මළුව, ගෝමළුව, විහාර මළුව යමදීම මල් ආසන පිරිසිදු කිරීම, පහන් වැටවල්, පූජා බඳුන් පිරිසිදු කිරීම ඒවා ඊටාම ප්‍රබල කුසල් වෙනවා. හැමේ රෝග දුරු වෙන්න විතරක් නෙමෙයි සියලුම අකුසල කර්ම යටපත් වෙන්න ඒවා ප්‍රබල කුසල්. ප්‍රධාන වශයෙන්ම ওই චර්ම රෝග සමනය වෙන්න වතාවත් කිරීමේ කුසලය ප්‍රධානම පින්කමක් වෙනවා. ඉතින් ඔබතුමිය කිව්ව විදිහට අර බුදුගුණ සිහි කරලා මානසික වශයෙන් අපිට යම් ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. තව එක කාරණයක් ඒ වගේම තව දරුවෙක්ගේ අම්මා කෙනෙක් ඒ දරුවා පන්තියට ආවේ නැති නිසා මම සති දෙකක් කතා කරාම ඒ ඒ අම්මා කිව්වා ඒ අම්මට පොඩි අසනීපයක් ගතියක් තිබ්බ හින්දා පන්තියට දරුවව ගේන විදියක් නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා ඒක ඔළුව කැක්කුමයි, ඒ කලන්තේ වගේ එකක් මම කිව්වා එහෙනම් ප්‍රෙෂර් වැඩි වෙලාද දන්නේ නේද පොඩ්ඩක් බලන්න කිව්වම එතකොට ඒ අම්මා කිව්වා මිස් මට අසනීපයක් තියෙනවා ඒක හින්ද වෙන්නේ නැති මං කිව්වා ඉතින් ඔයා කැමති නම් මොකක්ද අසනීප කියලා කියන්න කියලා. එතකොට කිව්වා මෙහෙම කැන්සර් එකක් කියලා හොයාගෙන තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ අම්මා ඉඳන් මට ඒක දරුවෝ එයාගේ දරුවෝ දෙන්නම් පොඩි. ඉතින් මට තේරුණා හරි මානසික පීඩනකින් කතා කරන කියලා. මට එයාටත් මොකක් හරි උදව්වක් ඒ ඒ ආධ්‍යාත්මික වශයෙන් අපිට කරන්න දෙයක්. ඔය ඉතින් එයාටත් ආනාපාන සතිය වගේ පුහුණු කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි. එහෙම අහසු නම් ඉතින් බුදුගුණ සිහි කිරීම වුණත් නැවත නැවත ප්‍රගුණ කිරීම හොඳයි. ඒ වගේම අර වගේ වතාවත් කිරීම ආදී කුසලයක් තාම ප්‍රබල කුසලයක් වෙනවා. ඒ බඳු කර්ම විපාක යටපත් කරන්න. එයාට පුළුවන් හැටියට ඒ කොයික හරි ඒ කීපෙම පුළුවන් පුළුවන් වෙලාවට හරි එහෙම කරන්න කියලා. ඒ ඒ අරුණම කිරෙත් සූත්‍රයක් තියෙනවාද සූත්‍රාදී සජ්ජායනා කිරීමනොත් ඉතින් ලොකු සහනයක් සැලසෙන මොකද ඉතිරිත් සජ්ජායනා කිරීම තුළ අර ධ්වනියත් එක්කලා කයේ ත්‍රිදෝෂ සමනය වීමක් සිද්ධ වෙනවනේ. එහෙනම් පිළිත් කියලා ඒ පැන් අයිස් බවට පත් කරලා ඒවා ඒවා අර ස්පටික පරීක්ෂා කරලා බලලා තියෙනවා ඒවැයි රටාවන් එහෙම තාමත්ම අර පිරිත් නොකරපු පැන්වල තියෙන ස්පටික වගේ විකෘති වෙච්ච ස්වභාවය නෙමෙයි තාම ක්‍රමානුකූලව සැකසෙච්ච ගතිය. අන්න ඒ වගේ අර පිරිත් සජ්ජායනා කිරීම නැවත නැවත කරනවා නම් ඒවෙන් ඉතින් කායික වශයෙන් තුන්දොස් සමනය වෙන්න ලොකු සහයක් ලැබෙනවා. සංඥාස එතකොට එහෙම විශේෂ පිරිත් පිරිත් කියන්නේ ඉතින් මෙත්ත සූත්‍රය ගොඩක්ම හොඳයි සමනය වීම සඳහා. එහෙම. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ වහන්සේට ගොඩාක් පින්. හොඳයි.